This is the second part of the previous talk. It was spilt for your convenience of listening. හිත දැවෙන්නෙක් වගේ ඇඳගෙන පැටින් පහරලද්දෙක් වගේ ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනිගත්තොත් ඒකවත් නිවන් උත්සාහවත් නොවන විදිහට සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් යුතුය කියලා බුදුචාන් වහන්සේ පෙන්වනවා නම් මොකක්ද සක්කාය දිට්ඨිය කියන්නේ කොහොමද ඒක දුරු කරගන්න අපි උත්සාහවත් වෙන්නේ කියන කාරණාව ලැබිය යුතුයි. මෙන්න මේ ටික හොඳට අහගන්න මේක වටිනවා. හැබැයි ධර්මයේ ගැඹුරුයි. නමුත් මට පුළුවන් ආකාරයට මම ඒක ලිහිල් කරලා සරල කරලා දෙන්න බලන්න. සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයක. ඒ කියන්නේ රූපෙකුත් ඒ කය ඇසුරු කරගෙන පවතින සිතකුත් ඒ සිතේ ඇතිවෙන විඳින හඳුනන කල්පනා කරනවා කියන gati ටිකකුත් කෙටි කරලා කැටි කරලා පංච උපාදානස්කන්ධය කියනවා. මේ පංච උපාදානස්කන්ධය මම හොඳට විස්තර කරන්න. අහගෙන ඉන්න ඕගලන්ට තේරෙයි. මේ දේශනාව අවසානයේදී මේ පංච උපාදානස්කන්ධයට සක්කාය කියලා කියනවා. මේ සක්කාය ඇත් ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා සක්කාය පිළිසිඳ නොදන්නාකම නිසා සක්කාය ආරම්භය දිට්ඨියත් අපිට ඇති කියලා කියනවා රූපං අත්ත්වෝ සම්මුපසති රූපේ ආත්ම වශයෙන් දකින දෘෂ්ටියක් අපිට ඇති වෙලා තියෙනවා රූපවන්තං වාත්තාන රූපය රූපවත් වූ ආත්මයක් ගැන ආත්මත් වූ රූපයක් ගැන රූපේම ආත්මයි රූපවත් වූ ආත්මයක් ආත්මය රූපය ඇතුළු කරගෙන රූපය ආත්මය ඇතුළු කරගෙන කියලා මේ වගේ රූපය මුල් කරගෙන ආත්ම සංඥාවෙන් සත්‍ය පුද්ගල හැඟීමක් රූපේ සත්‍ය කෙටියෙන් ගත්තම රූපේ සත්‍ය කියන හැඟීමක් ඒ රූපේ සත්‍යන්නේ රූපය ඇතුළු කරගෙන අපි කියන්නේ හිත ආත්මයි රූපය ඇතුළු කරගෙන පවතින හිත ආත්මයි වගේ දැනගන්න ආත්මවත් හිත රූපය ඇතුළේ කියන්නේ නැත්නම් රූපය නිසා ආත්මවත් වූ හිත පවතිනවා. නැත්නම් ආත්මවත් වූ හිත නිසා රූපය පවතිනවා. මේ විදිහට රූපයයි නාම ධර්මයි ටික අරමුණු කරගෙන අපිට ඒ අරඹය දික්තියක් පවතිනවා. සක්කාය අරඹය දික්තියක් පවතිනවා විචාකාරයෙන් අපිට අවශ්‍ය නැහැ. කෙටියෙන් ගත්තොත් ඒතං මම ඒසු හමස්මි නිමේචු අස්තාත් මේ මම මේ මගේ දුව පුතා එතකොට නැත්තම් මේ මගේ ආත්මය කියලා මම හෝ මගේ අය හෝ මගේ ආත්මය කියලා හෝ මේ වගේ දෘෂ්ටිය කියලා කියනවා මෙන්න මේ සක්කාය දෘෂ්ටිය සක්කාය අරබය තියෙන මේ වැරදි දැකීම දෘෂ්ටිය කියන්නේ මොකද්ද සත්‍යයට විරුද්ධව ගැනීම වරදවා දැඩි කොට ගන්නා වූ අර්ථයෙන් දිට්ඨිය කියලා කියනවා. සත්‍යයට විරුද්ධව වරදවා දැඩි කොට ගන්නා අර්ථයෙන් දිට්ඨිය. ත්‍රිපිටකේ පටිසම්භිදා මග්ගේ දිට්ඨි කතා කියලා කොටසක් හොඳට දිට්ඨි ගැන බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ. දිට්ඨිය කියන්නේ මොකක්ද? දිට්ඨි වල ප්‍රභේද මොනවද? දිට්ඨින්ගේ අවදි වීම මොකක්ද? දිට්ඨිය නැති තැන මොකක්ද? දිට්ඨිය නැති වෙන්නේ කොහොමද කියලා යම් තාක් දිට්ඨි ගැන තියෙන ඔක්කොම බලාගත්තයි දිට්ඨි කියන්නේ මොනවද කියලා තේරෙනවා. ඒ දිට්ඨි අතර එක දිට්ඨිය තමයි මේ සක්කාය. තව දිට්ඨි තියෙනවා ගොඩාක්. සාසද උච්චේ දෘෂ්ටි දෙක ප්‍රභේද වශයෙන් දිට්ටි 300 ඉති ගන්නක් වගේ තියෙනවා මට මතක විදිහට. ඒ දිට්ටි ටික උඩින් එකක් මේ සක්කාය දිට්ඨිය නම සක්කාය දිට්ඨිය බලවත්. මේ දිට්ටි ගොඩ ඇතුලේ කියනවා සංඝාවරණද මග්ගාවරණද වන දිට්ටි තියෙනවා. සංඝාවරණ නොවන මග්ගාවරණ වන දිට්ටි තියෙනවා. සග්ගාවරණද මග්ගාවරණද නොවන දික්ක කියනවා කියලා දික්කේ බෙදනවා. යම් දික්කයක් තියෙනවා ඒ දික්කේ උපන්න කෙනාට සුගතියකට යන්නද නිවන් දකින්නද සංකාවරණයි මග්ගාවරණයි ස්වර්ගයට ආවරණය වෙනවා ලෝකෝත්තර මාර්ගයට ආවරණය වෙනවා ඒ දික්කේ කියනවා නියත මිත්‍යා දික්ක කියලා නියත මිත්‍යා දෘෂ්ටිය කියන දෘෂ්ටිය සංකාවරණ මග්ගාවරණ වන දික්කය එතකොට තව තියෙනවා සංඝාවරණ නොවන මග්ගාවරණ වන දික්කයක්. සුගතියකට යන්න ආවරණයක් වෙන්නේ හැබැයි නිවන් දකින්න ආවරණයක්. ඒකට කියනවා සාස්ත්‍ව දික්ටි කියලා. කළ කර්මයන්ගේ විපාක තියෙනවා මෙලොවක් තියෙනවා පරිලොවක් තියෙනවා මෞඛ්‍යන්ත කළ උපස්ථානයන්ගේ විපාකයක් තියෙන දික්කයක් තියෙනවනේ. කම්මසකට සම්බන්ධ දික්කෙන් මේකෙන් ස්වර්ගය ආවරණය වෙන්නේ නැහැ. දිව්‍ය ලෝක යන්න පුළුවන්. භ්‍රම ලෝක යන්න බෑ. හැබැයි මාර්ගය වර්ණය වෙනවා. තවදිත්‍යයක් තියෙනවා සග්ගා වර්ණද මග්ගා වර්ණද නොවන. ස්වර්ගයේවත් නිවනවත් ආවරණය වෙන ඉදිට සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය තියෙන කෙනා නිවන් දකින්න බෑ. සුගතියට යන්න දරුණු තත් නිවන් දකින්න බැරි වෙනෝනේ කවුද? නමුත් මේ දිට්ඨිය දුරු කරගන්න පුළුවන් දුරු කරගෙන මාර්ගය පුදවා ගන්න පුළුවන් දිව්‍ය ලෝක යන්න පුළුවන්. ඉතින් මේ සක්කාය දිට්ඨිය සක්කාය පිළිබඳ නොදන්නාකම නිසා ඇතිවෙච්ච දිට්ඨිය. සක්කාය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය. යම් වෙලාවක මේ සක්කාය පිරිසිඳ දැක්කොත් සක්කාය නැත්නම් පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැක්කොත් මෙන්න මේ දිට්ඨිය දුර වෙනවා. ඒ දිට්ඨිය දුර වෙනවත් එකම විචිකිච්ඡා සීලබ්බත පරාමාසිකෙන් ධර්ම සාසන දුරන සහ අස්ස දර්ශන සම්පදාය හයස්සු ධම්මා ජහිතා බවන් ඒ ඔහුගේ දැක්මත් හා සමගම ධර්මතා තුනක් එකට දුර වෙනවා එතකොට මේ සක්කාය ගැන මොන විදිහට දැක්කොත්ද පංච උපාදාන ස්කන්ධය මොන විදිහට දැක්කොත්ද යුතුය වෙනවා. ඌ පරිදි ඌ ආකාරයෙන් දැක්කොත් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරණ සමුදය ඉති සංඛාරණ අත්ංගමෝ ඉති විඥානං ඉති විඥානස සමුදය ඉති විඥානස අත්ංගමෝ මේ ස්කන්ධ පංචකයත් එහි ඇතිවීම නැතිවීම දැක්කොත් තමයි සකයි ඔහුගේ තේරුනේ මම තේරෙන්නේ කිසි කියන්නේ. ඒක අහගන්න ගැඹුරු නැහැ අවධානය තියෙන කෙනාට. මෙතනදී මේ පංච උපාදාන ස්කන්ධේ රූප සක්කාය කියලා කියේ පංච උපාදානස්කන්ධයට තව නමක්. පංච උපාදානස්කන්ධය කියේ සක්කායට තව නමක්. අර්ථ වශයෙන් එකයි ප්‍රඥප්ති වශයෙන් නාම වශයෙන් දෙකක්. අම්මා කියලා කිව්වොත් මව කියලා කිව්වොත් අර්ථ වශයෙන් එක්කෙනයි වචන දෙකයි. දෙකෙන්ම හැඳින්වෙන්නේ එක්කෙනයි. ඒ වගේ සක්කාය කිව්වොත් පංච උපාදාන ස්කන්ධයත් වචන දෙකෙන්ම හැඳින්වෙන්නේ එකක්. ඒකෙහි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතා පහයි. මේ ධර්මතා පහ රූපේ එක ගොඩකට දාලා වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර නාම ධර්ම එක ගොඩකට දාලා නාම රූපයි කියලා විවහාර කරනවා සාධනයි. රූපේ එක ගොඩකට දාලා වේදනා සංඥා සංඛාර කියන ටික චෛතසිකයි විඥානය කියන්නේ සිතයි චිත්ත චෛතසික රූපය කියලා විවහාර කරන අභිධර්ම ක්‍රමය. නමුත් මම එච්චර ගැඹුරින් නෙමෙයි ඔයගොල්ලන්ට පිළිගන්න පුළුවන් මට්ටමේ පිහිටා හිටින්න පුළුවන් මට්ටමේ මේ ඉන්නා වූ ඕගලන්ට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඔය ඉන්නා වූ විදිහට මෙනෙහි කරන පරියායක් වෙනවා. ඒ නිසා මේක හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. මුලින්ම අපි රූපයේ පිළිබඳව හොඳට දැනගත යුතුයි දැකගත යුතුයි. ඒ රූපයේ පිළිබඳව දන්නේ දකින්නේ නැතුව සිතේ අනිත්‍යයක් දකින්නවා හෝ සිතේ ධර්මතාවයක් ඉවත් කරනවා කියන එක වෙන්නේ නැහැ. කෙලෙසයක් අයින් කරනවා කියන එක හෝ සිතේ චිත්තක අනිත්‍ය දකින්නවා කියන එක හෝ චෛත්‍යකයන් පිළිබඳව ගන්නවා දකින්නවා කියන එක වෙන්නේ නැහැ. ඒ මොකද හිත උදව් කරගෙන කෙරෙන හැම දෙයක්ම අපි කයට තියලයි මනින්නේ. කයයි කාමාවචර භූමියට නිම. ඒ නිසා මම සිංහතුන්ට පොඩි උපමාවක් කියන්නම්කෝ. සිංහතුන් දන්නවා ඇති දැකලා තියෙනවා යන තරම් රොබෝවරු. අපි රොබෝ ශරීරයක් ගන්නමු නිකන්. මම ගොඩක් දන්නේ මේක අනුමානට අපි හිතමුකෝ. ඔබ ශරීරය ගත්තාම යකඩ වගේ දෙයක් උදව් කරගෙන නිර්මාණය කළා ඇති. තව රබර් වගේ කැලේ සමහරට ඇති. වයර් වගේ දේවලුත් ඇති. නේ? ඔය රොබෝලට ඇවිදින්න පුළුවන්නේ. රොබෝල කතා කරනවානේ. හිතන්න නම් පුළුවන් දන්නේ නැහැ. සමහර කවුරු දත්ත වලට අනුව මොකද්ද කරන්නේ කියලා හිතන්න පුළුවන් කවුරුත් ඇති. නේද? කොහොම හරි කතා කරන රොබෝවරු වැඩ කටයුතු කරන්න පුළුවන් රොබෝ මිනිස්සු ඉන්නවා කියලා දැක්මක් අපිට තියෙනවනේ. හරි. දැන් කතා කරන්න පුළුවන් රොබෝවරු කතා කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් රොබෝවරු ඉන්නවා කියන අදහසක් තියෙන අපි රොබෝ ශරීරය දිහා බලනවා. අනේ මේ වැඩ කළාට මේ වචන කතා කළාට මේ රොබෝ ශරීරය හැදලා තියෙන යකඩෝලින් නේද වයර් වලින් නේද රබර් කෑලි වලින් නේද කියලා බලනවා අපි. බලනකොට ඒ කෑලි නම් රොබෝ ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ නෙමෙයි වගේ තමයි තේරෙන්නේ. එහෙම තේරුණාට කතා කරන රොබෝලා ඉන්නව වචන කතා කරන රොබෝලා ඉන්නවා කියන හැඟීම කවදාවත් අපිට නැති වෙන්නේ නැහැ. තේරුණා කියන්නේ. කතා කරන රොබෝලා ඉන්නවා වැඩ කටයුතු කරන රොබෝලා ඉන්නවා කියන එක තමයි අපේ දැක්ම. නමුත් ඒ රොබෝ ශරීරය ගැනත් අපිට දැක්මක් තියෙනවා. මොකක්ද? මේ යකඩ වයර් රබර් කැලි වලින් තමයි හැදලා තියෙන්නේ. නමුත් ඒ වුණාට එහෙම හැදුනට ඒ රොබෝට කතා කරන්න පුළුවන්. ඒ රොබෝට වැඩ කරන්න පුළුවන්. කියලා වැඩ කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් රොබෝ කෙනෙක් ගැන අර කයට දිලා මයින්ද පුළුවන් මෙන්න අපිට නැති වෙලා නැහැ. නේද? යම් වෙලාවකදී අපිට තේරුනොත් මේ රොබෝ කය ඉස්සෙල්ලා බලන්නේ අපි මේ යකඩ කෑලි, රබර් කෑලි, වයර් කෑලි තියෙනවා කියලා කියන්නේ මේක සම්පූර්ණ කතා කරන්න බැරි යන්න එන්න බැරි ද්‍රව්‍යමය ස්වභාවයෙන් නිර්මාණය වෙච්ච කයක් විතරයි කියලා හොඳට ඉස්සෙල්ලා අපි දත යුතුයි. යම් වෙලාවක තීරණොත් ඕගොල්ලන්ට මේ රොබෝ ශරීරයේ ඇතුලේ යම් කිසි විද්‍යුතියක් නිසා විද්‍යුත් චුම්බක ශක්තියක් ඇති කරලා ඒ තුලින් නිකුත් කරන සංඥාව මත මේ යකඩ ශරීරයේ ක්‍රියා කරනවා කියලා ඕගොල්ලන්ට දැක්මක් ඇති වුණොත් මේ යකඩ ශරීරයේ ක්‍රියා කරන හේතු ටික අභ්‍යන්තර විද්‍යුත් ක්‍රියාකාරීත්වය ගැන නිර්ගුණ නුවණක් ඇති වුණොත් කතා කරන රොබෝලා ඉන්නවා වැඩ කරන රොබෝලා ඉන්නවා කියන දැක්මක් නෑ කතා කරනවා රොබෝ වැඩ කරන රොබෝ කෙනෙක් ඇති වෙන්නේ මෙහෙම නේද කියලා දැක්මක් ඇති අර ඒ යකඩ කයේ උඩින් බැලුවා කියලා ඒ යකඩ කය එහාට මෙහාට ගෙනියන වචන කතා කරන අර ශක්තිය උදව් කරගෙන චුම්බක ශේෂ්ත්‍රයෙන් නිකුත් කරන සංඥාවන් අරබ්‍ය ක්‍රියාකාරී වෙන යන්ත්‍ර ටික ගැන අවබෝධයක් නැති තා. ඕගලන්ට පුද්ගලයෙක් කරනවා කතා කරන රොබෝ කෙනෙක් ඉන්නවා වැඩ කරන රොබෝ කෙනෙක් ඉන්නවා කියලා ඒ විද්‍යුත් තරංගෝස්ති කරන කාරණා ටික ආය කායට තියලා මයින් එක නැති වෙන්නේ නැහැ. ඒ වගේ ඒ උපමාවෙන් බැලුවාම හොඳට බලන්න රොබෝ කෙනෙක් දිහා රොබෝ කෙනෙක්ගේ ශරීරයක ක්‍රියාකාරී දෙකක් වෙනවා. මේ රොබෝ ශරීරයකට හැපෙන යම් වස්තුවක් හැපුණොත් හැපුණු බවට සංඥා නිකුත් කරනවා අභ්‍යන්තරයට. ආපහු ඒ අරඹය ප්‍රතික්‍රියාවක් කටයුතු කරන්න ඕන විදිහත් සංඥා ක්‍රමයකින් නිකුත් කරනවා. ඇස් ඉදිරිපිට ආවොත් රූප එන රූපය අරමය සංඥාවක් ඇතුළට ගෙනියනවා. ඒ අරමය තමන් මෙහෙම කට යුතුයි කියලා ඇතුළේ දත්ත ටිකක් දීලා මේ කය මෙව කරන දෙකක් තියෙනවානේ. ඒ වගේ මෙතිදි මම මතක් කරන එක දෙයක්. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා පෙන්වා ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ මේ රූපයයි මේ රූපය ඇතිවීමයි මේ රූපය නැතිවීමයි කියලා හොඳට බලන්න කියලා පෙන්වනවා. රූපය ගැන හොඳට බලන්න කියලා පෙන්වපු විදිහට තමයි අපි කායගත සතිය කියලා කියන්නේ. කායानुපස්සනාවද? බලන්න කායानुපස්සනාව දිහා කෙස් ලොම් නිය දත් සම්මස් කියලා මේ වගේ එකින් එකින් එක කොටස් මෙනෙහි කරලා බලන්න කියනවා. මේ වගේ කොටස් කය කියන්නේ කොටස් 32ක් කලාප 32කින් යුක්තයි. කොටස් 32ක් හම්බ වෙනවා එකිනෙකට සම්බන්ධ නොවන. ඊට පස්සේ ඉම මේව කායන් යත්තා තිත්තං යතපණ එක ධාතුක පච්ච වෙකටි මේකය යම්සේ පවතින යම්සේ පිහිට පවතින එසේ ඇත්ත ඇහිටි බලන ධාතු වශයෙන් පත්‍ය යාපෝති දෝය. ඔන්න කය විශ්ලේෂණය කළොත් සතර මහා ධාතු වූ කුණු කොටස් 32ක් හම්බ වෙනවා. කෙනෙක් නෙවෙයි. කන බොන ආහාරයෙන් හැදෙන්නේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා බලනවා. ඇයි මෙහෙම බලන්න කියන්නේ? මේ විදිහට බලන්න කියන එකෙන් උත්තරයක් එනවා. මේකෙන් කියන්නේ මේ විදිහට බලනකොට ලැබිලා තියෙන දෝනේ පණිවිඩයක්. මොකක්ද? මේ කය හරියකට මල මෙනියක් බඳුයි. ඒ විදිහට බලන එකෙන් කියන්නේ මේ කය මෙබඳු කොටස් ටිකක් තියෙන්නේ ආහාරයෙන් හැදින්නේ ආහාරය නැති නැති වෙනවා කියලා කියනකොට ඒ බලපු ටිකෙන් කියනවා මේ කයට කිසිවක් කියන්න බෑ කිසිවක් කරන්න බෑ යෑමීම් කරන්න බෑ රූප පෙනෙන්නේ නැහැ ශබ්ද ඇහෙන්නේ නැහැ ගඳ සුවඳ දැනෙන්නේ නැති රස විඳින්න බැරි ධර්මතාවයකින් යුක්ත රූප කයකුයි කියන නිම්මක් වෙනවා. මේ කායගත සතියෙන් බැලුවහම එන උත්තරයක් එනවා මොකද්ද? මල්ල මෙන්නක් වගේ කියලා. ආයුෂ උෂ්ණය විඥානය කියන ධර්මතා තුන නිරුද්ධ වෙච්ච රූපමෙජයකට අපි කියනවා මොකද්ද මලමිණියක් කියලා. එක තැනක තිබුණොත් දිරල යන දරකඩක් බඳු මේ ශරීරය. ඒ ශරීරයට කියන්න මොන හරි පුළුවන් කමක් තියනවද? නෑ. යම් කටයුත්තක් කයින් කළ හැකිද? නෑ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ අරමුණ දැනගත හැකිද? නෑ. සවිඥානික ජීවත් වෙන්න මේ කය කුණප වශයෙන් ධාතු වශයෙන් බලලා ආහාර පැත්තෙන් බලන්න කියන්නේ කය කියන්නේ මෙන්න සිටින් කියින් කිරින් කරන්න බැරි මෙබඳු ධර්මතාවයකුයි කියන අදහස එනවා. අපි ඔහොම බැලුවට ඒබඳු කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකේ ස්වභාවය දන්නේ නැත්තම් වැඩ කරන රොබෝ කෙනෙක් ඉන්නවා වගේ කොච්චර හොම බැලුවත් කතා කරන මිනිස්සු ඉන්නවා, වැඩ කරන මිනිස්සු ඉන්නවා, හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියන දර්ශනය අපෙන් ගෙවෙන්නේ නැහැ. කය කොච්චර දැදුවත් අපිට හිතෙන්නේ හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවා, යන එන මිනිස්සු ඉන්නවා, කතා කරන මිනිස්සු ඉන්නවා. සක්කාය අරබිය පුද්ගල භාවී දිට්ඨිය ගෙවෙන්නේ නැහැ රූප බැලුවට. ඒ නිසා මෙතනදී අපි අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ ප්‍රතිපදා මේ ශාසනයේ අනුපුබ්බ ක්‍රියාවක් අනුපුබ්බ ශික්ෂාවක් අනුපුබ්බ ප්‍රතිපදාවක් හොඳට මතක තබා ගන්න ඕනේ කය බැලුවට පුද්ගල භාවය දුරු වෙන්නේ නැහැ කය නොබල නාම ධර්ම ටික අහු වෙන්නේ නැහැ ඇයි හිත උදව් කරගෙන මොනවාරි හිතින් කියින් කියින් කරනවා නම් කරන ඔක්කොම කයට ගැට ගහලා අහවලා කතා කරනවා අහවලා කටයුතු කරනවා කියලා ඉන්නේ නේ නමුත් දැන් කායගත සතිය වැඩුවාම කායානුපස්සනාවෙන් හොඳට එක දෙයක් ඔප්පු වෙලා තේුණා මේ කයේ තියෙන සියලුම කොටස් අචේතනිකයි චේතනනේ අවිඥානික හරියට මේ දෙගෙන ඉන්න පුතුව අචේතනිකයි. අවිඥානිකයි විඥානයක් නැහැ. අනාත්මයි. අනාත්මයි. ඔන්න උත්තරයක් ආව මේ කයට හිතන්න කියන්න කරන්න බෑ. හිතන්න කියන්න කරන්න බෑ. එහෙනම් ඊගොඩ ප්‍රශ්නයක් එනවා. එහෙනම් කොහොමද මේ කයෙන් සිතින් කියින් කියින් කෙරෙන්නේ. මේ කායानुපස්සනාව වැඩුවාම ඊගාවට නැත්තම් රූපේ පිළිසිඳ දැක්කහම ඊගාව අධීර එනවා එතන ඉවර නැහැ. එතකොට ඒ රූපේ පිළිසිඳ දන්න කෙනාට තමයි නාම ධර්ම ටික පිළිසිඳ දකින්න පුළුවන් වෙන්නේ. කයට යෑමෙන් කරන්න බැරි නම් කීම් කිරින් කරන්න බැරි නම් දකින්න අහන්න බැරි නම් කය මලමිනියක් බඳුනා. මොන කායගත සතිය වඩපීකේ ප්‍රතිඵලය මොකද්ද? කයේ අවිඥානික ස්වභාවය, අචේතනික ස්වභාවය හිතින් කියින් කියින් කරන්න බැරි රූපമിതിයක් කියන දැක්ම ආවා. පළවෙනි අධ්‍යය. ඔන්න දැන් ඉති රූපං ඉති රූප සංදි ඉති රූප සත්තංගම ඔන්න දැන් ඒ කොටස හරි. හොඳයි කය එබඳු එකක් නම් කොහොමද මේ වචන කතා කරන්නේ කොහොමද මේ ඉරියව් පවත්න්නේ කොහොමද රූප දකින්නේ මේ කායික ක්‍රියාවට කොහොමද දෙන්නේ කියලා ධර්මතා ටිකක් තියෙනවනේ අන්න ඒ ටික පැහැදිලි වෙන්නයි ඒ ටික පැහැදිලි කරන්නයි මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඊටු ධර්මතා ටික තියෙන්නේ. ඒ සිත උපදින සිතකින් වචන කතා කරන හැටි උපදින සිතකින් කය කොළඹන හැටි ඕගලන්ට යම් දවසක තේරුණු දැක්කොත් තමයි ඕගලන්ට මේ පුද්ගලියෙක් කතා කරනවා පුද්ගලයෙක් වැඩ කටයුතු කරනවා කියන මින්ම අතහැරිලා නාම රූප ධර්මයක් මෙතන තියෙන්නේ කියන නුවණ පහළ වෙනවා. එතෙක් ඒ නාම රූප දෙක පිළිසිඳ නොදකින තාක් ඒ කෙනෙක් පුද්ගලයෙන් දිට්ඨිය අපෙන් අතහැරෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න අපි පළවෙනි අධීරයේදී දැක්කා කායගත සතියෙන් ආපු උත්තරේ මින්ම තබා ගන්න මල මිනියකට උපමා කරලා කයයි. මල මිනියකට උපමා කරලා තබා ගන්නවා. දැන් ඒ කයට වචන කතා කරන්න බෑනේ. කයෙන් කටයුතු කරන්නත් බෑනේ. මම ගොඩාක් විස්තර කරුණු වශයෙන් කියන්නේ ශ්‍රේෂ්ඨය අමාරු වෙන නිසා මම කිසිකලකට සරලව කියන්නේ. හොඳයි. එබඳු වූ අචේතනික කය ඇසුරු කරගෙන පවතින හිත හිතක් පවතිනකොට ඒ හිතකින් මේ වගේ අචේතනික කයකට මොනතරම් බලපෑමක් වෙනවද කියන එක තමයි රූපගතේ. රූපයට මොනතරම් හිත නිසා බලපෑමක් වෙනවද කියන එක තමයි අභිධර්මයේ සුකුම රූප කියන තැනකින් පෙන්වන්නේ ඉත්ින්ද්‍රිය කුසින්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති ලහුතා මුදිතා කම්මඤතා උපචේ කද්දසුක්ඛා කියන ඒ කියන්නේ මේ කය සැහැල්ලු බව මුදු බව මේ කම්මඤ්ඤතාව නමන්න පුළුවන්කම මේ කය ඇතුළු කරගෙන පවතින හිත නිසා කයට ඇතිවෙච්ච බලපෑම. මලමිනියක් ගත්තොත් නමන්න පුළුවන් වෙයි. දරදඬු වෙන්නේ ඒ විඥානය නැති නිසා. මේ නමන්න පුළුවන් කියන මේ කර්මන්නේ භව ඇතිවිලා තියෙන කය අසුර කරගෙන පවතින සිතේ. ඔය සිතේ තියෙන රූප ටික ඕගොල්ලෝ ඉගෙන ගත්තාම හොඳට මේ ධර්මයේ නමඩති කරන්න පුළුවන් වෙලා තියෙන හිතේ මේ මේ ක්‍රියා කරත් නිසා නේද කියලා උගලට තේරෙනවා. ඒකත් පොඩ්ඩක් අස්සකින් තියමුකෝ. නමුත් මම ඔය මතක් කළේ නිවැරදි ධර්මයක් මේ අභිධර්මයේ වගේ දැන් ඉගෙන ගන්න කියන එක වටිනාකම එතකොට තමයි මේ සක්කාය දිට්ඨිය දුර වෙන්න තියෙන ඉඩ පහක්. ඒකත් පැත්තකින් තබමු. දැන් රූපය සම්පූර්ණයෙන්ම සත්ත්ව පුද්ගල හිතින් කීින් කිරින් කිසිවක් කරන්න බැරි අනාත්ම මලමිනියකට බඳු උපමාවෙන් ලැබුණු උපමාවෙන් යුක්ත අන්තයකීමක් ලැබුණ අපිට කායගත සතිය ආරම්භය. එකින් එක එකින් එක කොටස මෙනෙහි කරලා බැලුවා අපි ඒවට හේතු ටිකක් බැලුවා. එයින් ලැබුණු උත්තරේ තමයි කයට මුකුත් කියන්න කරන්න බෑ. හරි. ඒපොදු කය ඇසුරු කරගෙන පවතින සිතෙන් අපි කියමු ඒ හිතේ ඉදිරියෙන් තියෙන අර රෝබෝට පෙනුනෝගේ ඉදිරියෙන් තියෙන රූප නිමිත්ත කය අසුර කරගෙන පවතින හිතෙන් ඇහැ උදව් කරගෙන ඉදිරියෙන් තියෙන රූප නිමිත්ත අරගෙන හිතෙන්ම හිතුවොත් මේ මිනිහට මම බයින්ද උනේ කියලා ඔන්න පටික සම්ප්‍රයුක්ත හිතක් ඇති වුණා. ඒ හිත නිසා බණිනවා කියන අදහස චේතනාව මත වචී විඤ්ඤාති රූපේ කියලා කියන්නේ මේ වායෝ ධාතුව උපද්දලා කටෙන් පිට කළොත් දැන් ඔන්න හිතේ සම්පූර්ණ හැකියාවෙන් කයෙන් මේ වචන පිට කරන්නේ. ඩිංගයක් ඇතුලේ අපි යම් සබ්දයක් ඇති කළොත් ඒ ඩිංගේ පිහිටලා තියෙන ආකාරයට ඒ සබ්දේ තැන් තැන් තැන් වල හැපිලා එළියට එනකොට හඬ වෙනස් වෙන්නේ නේද? ඒ වගේ ඒ සිතින් ඇති කරන විඤ්ඤාති රූපය වායු ධාතුව මේකෙන් පිට වෙනකොට එක එක තැන් වල හැපිලා එළියට එනකොට ඒ හඩේ ඒ ඒ හැපෙන ආකාරය මත නානත්වයක් තියෙනවා. දැන් ඒකයි කුසල සිත් ඇත්තහුගේ හෝ අකුසල සිත් ඇත්තහුගේ හෝ අව්‍යාගත සිත් ඇත්තහුගේ හෝ වචනයක් වාග් වේදයක් වාග් වචනයක් වාග් වේදයක් තියෙද්දි මේ වචී විඤ්ඤාති රූපයයි කියලා පෙන්නනවා. එතකොට දැන් කතා කරන්නේ කරන්න ඕනේ මේ විදිහට බණින්න ඕනේ කියන චේතනාව නිසා ඔන්න වචන පිට වෙනවා නම් දැන් බලන්න කය එයාට හොඳට පේනවා කය මලමින්යක් බඳිමුකුත් කරන්න බෑ කය ඇසුරු කරගෙන පවතින සිතින් සිත ඒ සිතේ ඇතිවෙන පටිඝ චේතනාව නිසා මේ වගේ වචී විඤ්ඤාති රූපය නැත්තම් ශබ්ද මේ වායු ධාතුව ඇතිලා මේ දෙන්නේ පිට වෙනවා නම් ඔන්න මේ පිට කරපු සිත තව ටිකකින් වෙන එකක් හිතනකොට අර පටිඝ සිත ඒකින් කරපු වැඩි දෙකම නිරුද්ධයි දැන් මට හැරිලා දැන් ඔය සිද්ධිය ගන්න නැත්තම් මේ කය මලමිනියක් බඳුයි කය ඇසුරු කරන්න හිතේ බණින්න ඕනේ කියන චේතනාව මත ඒ චේතනාවෙන් උපද්දපු කියන්නේ විතක්ක ਵਿਚාර කියන gati ටික. ඒ හිතේ තියෙන විතක්කල ਵਿਚාරණ කියන gatiක gati ටික නිසා පිට වෙච්ච මේ වායෝ ස්වභාවය නිසයි මේ සම්දේ කියන එකක් ඇති උනේ කියන එක දන්නේ නැත්නම් අපි කයට තබලා දැන්නා කියලා හිතා ගන්නවා. දැන් අර වචන ටික කයට තියලයි මනින්නේ අපි කයෙන් කෙනෙක් කළා කියලා. තේරුණා නේද? නමුත් මේ වචන කතා කරන එකට කයේ දුතක සම්බන්ධය තියෙද? කය මේ වගේ අචේතනික වස්තුවක්. දැන් කය හැතුරු කරගෙන පවතින හිතෙනුයි පටිග තරහ ස්වභාවය ඇති උනේ. ඒ තරහ ස්වභාවයම නැවත හිතෙන් විතක් කළ, ਵਿਚාරලා මේ විදිහට කියන්න ඕනේ කියන චේතනාව මත කියන්න හැදුවා කියලා කියන්නේ හිතෙන් වාතයේ ඉපදිලා උගුර තුලේ තල්වල හැපිලා එළියට එනවා. ඒ ඇති වෙන වාතය මේ මොකෙන් පිට වෙනකොට හැපෙන තැන් ඔය අපි කියන්නේ ඔට්ටජ කියයි, දාංචජ කියයි, තාලුජ කියයි, මුර්ධජ කියයි හැපෙන හැපෙන තැන් වල වෙනස්කමක් තියෙයි. හැපිලා එළියට එන තැන් වල. එතකොට ඔන්න දැන් බණිනවා කියන ක්‍රියාවලිය උනේ කොහොමද කියන එක අපිට පේනවා. කයට කිසිදු සම්බන්ධයක් නැහැ. කය උපකාරක ධර්මයක් වුණා හිත පවතිනද? ඒ හිතේ ඇති කරගන කුසල් සිත හෝ අකුසල් සිත හෝ අව්‍යාකෘත සිත ඇති කිනා ඒ බඳු චේතනාව නිසා පටිඝ චේතනාවක් වෙන්න පුළුවන් කුසල චේතනාවක් වෙන්න පුළුවන් කුසල හෝ අකුසල චේතනාවක් මුල් කරගෙන පහළ කරගත ඉතින් මෙහෙම හිතන්න ඕනේ මෙහෙම කියන්න ඕනේ කියන චේතනාවේ නානත්වය අනුව උපද්දපු රූප වලට තමයි විඤ්ඤාති රූප කියන්නේ වායෝ ධාතු උදව් කරන්නේ ඒක මේ කටෙන් පිට වෙනකොට මේ ගුහාවෙන් එළියට ආවා ඔන්න ඒ සිතින් ඇති කරපු කම්පනය ඔන්න දැන් මේ ටික දන්නේ නැත්තම් අහවලා මට බැන්නා නේද මේ විදිහට බැන්නා නේද කියලා අපි මේ ක්‍රියාවලියේ මේ શબ્දය බඳින්න කොතෙන්ද? අර පෙන්න කයට නේද? බණින පුද්ගලයෙක් අපිට හැමදාම ඉන්නවා බණින පුද්ගලයා කවදාවත් නිදෙන්න පුළුවන්ද කියලා බලන්න කායගත සතිය වඩලා කයේ හිතන්න කියන්න බැරි ස්වභාවය ඉස්සෙල්ලා තහවුරු කරගෙන එබඳු කය ඇසුරු කරගෙන පවතින හිත හිත කියන්නේ මෙහෙම හිතින් කියින් කරන්න පුළුවන් චේතනා ඇති කරගෙන චේතනා මත හිතින් කියින් කරන්න පුළුවන් ධර්මතාවයක් නේද කියලා කය ක්‍රියා කරගෙන චිත්තචෛතික ටික පිළිබඳ අවබෝධයක් ආවොත් විතරයි කතා කරන පුද්ගලයෙක් ඉන්නවා කියන මෙම නැති වෙන්නේ. එහෙම නැති වුණොත් කන බොන ආහාරයෙන් හැදුණු රූපයේ මලමිණියක් බඳු අනාත්මයි කියන අවබෝධයේ ඇති නොවුනොත් පුද්ගලයේ හැටියට ඒ රූපය දැක්කොත් චිත්තජයසික ටික ප්‍රකට වෙන්නේ කවදාවත්. ඒ චිත්තජයසික ටික ටික නිසා කෙරෙන වචන ටික ඔක්කොම පුද්ගල භාවයෙන් යුක්ත කයත් නෙමෙයිද ඔගොල්ලෝ බඳින්නේ. සිතේ අනිත්‍ය රූපී අනාත්ම ස්වභාවය නොදක සිත සිතුවිලි කියන එකක් ප්‍රකට වෙයිද ඔයගලන්ට? වචන අපි කතා කරේ සිත තියෙනවා සිත අනිත්‍යයෙන් ඉපද නිරුද්ධ වෙනවා මොහොතක් වාස නැති වෙනවා කියලා. නමුත් මේ සිතෙන් කරන වැඩ ඔක්කොම යනවා එනවා කතා කරනවා හිතනවා කියලා සිත උදව් කරගෙන කයෙන් කරන වැරදි කටයුතු ඔක්කොම අපේ කයට කියලා නේද මනින්නේ. හොඳයි. බලන්න කොච්චර මේක සහේතුකද කියලා මේ විසස්සති මෙන්න මේ පාඩම කරලා බලන්න පුළුවන් නම් නියම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ඔගොල්ලෝ තථාගතයන් වහන්සේ පූජා කරුවා වෙනවා. තමන්ගේ ජීවිතයට ප්‍රකවරණයක් ඇති වුණා. ඔගලන්ට කවුරු හරි බැන්නා කියලා අතීතයේ කවදා හරි දවසක බැනපු කෙනෙක් සිහි කරන්න පුළුවන් වුණා. සිහි කරන්න පුළුවන් පුද්ගලයාගේ රූපය සම්පූර්ණ මලමිණියකට බඳු උපමා මට්ටමට කයට අරගලා බලා ගන්නවා. කුණුප වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මේ ටිකෙන් පෙන්වන්නේ ඒක ඉලක්කයක්. මේකට මුකුත් කරන්න බෑ කියන උත්තරේ ගන්නයි මේක පෙන්වන්නේ. කායගත සතිය වඩන්නේ මොකටද මේ? මේ කයට කිසිවක් කරන්න බෑ. කය මේ කරන හිතන කියන කරන දෙයට සම්බන්ධ දෙයක් නෙවෙයි කියන පණිවිඩයයි මේ දෙන්නේ. ඒස්ලොම් නියදත් හම්මස්නහර මේ වගේ කුණුප කොටස් ටික පෙන්නලා කන බොන ආහාරයෙන් හැදලා තියෙන ආහාර නැතිනකොට නැති වෙනවා කියලා පෙන්නලා ඔය පෙන්නපු කොටස් ටික ඔක්කොම මලමිණියක තියෙනව නේද? කෙත්ලොම් නේද සම්මස්සාර ආහාරපත්යෙන් හටගත්තේ රූපේ. ඔන්න පළවෙනි අත්දැකීම ලැබුණා මොකේද එයාට? දැන් තරහ මට දැන්න කෙනෙක් කියලා සිහි කරනකොට සිහි කරන සිහි වෙන රූපේ බැලුවා ඔන්න අනේ මං මට දැන්න කියලා හිතන ඒ රූපේ කවදාවත් ඒ රූපෙට හිතන්න කියන්න කරන්න බෑ. එහෙනම් තේරුණා ඒ රූපයට බැනපු කෙනා කියලා හිතනද අත දික් කරන්න බෑ. කවදාවත් මලමිණියක් ඕගොල්ලන්ට බැනලා තියෙනවද? දෙන්නත් අත උස්සලා මලමිණියක් බැනපු අය මලමිණියකෙන් බැනුම් අහලා තියෙන අය. කවුරුත් කර දැන්නලා නැහැ. එහෙනම් අපිට මේ දුක්ඛාගත සසරෙන් මිදෙන්න නම් ඕනෑවට මොඩ නොවිය යුතුයි බුද්ධිමත් විය යුතුයි. පඤ්ඤා වන්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස මහණේ මගේ ධර්ම ප්‍රඥාවන්තයන් සඳහා නෝන නැති කෙනාට නෙවෙයි ඒ නිසා මෙච්චර කාලයක් දැනපු අය හිතපු නිසායි අපිට තරහව හිතව ගන්න බැරි වුණේ හොඳ ගුණවත් ආදරණීය ඉන්න හින්දායි තණ්හාව නැති කරගන්න බැරි වුණේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන දැක්ම නිසා මූලිකම දුරු කරගන්න බැරි වුණේ අපිට. රාග දේශ මොහ දුරු කරගන්න බැරි වුණේ මේ ඇත්ත දැක්කේ නැති නිසායි. අදවත් අපි අත් දෙක පිළිකර පිළිදු කරගත යුතුයි. එහෙනම් මට අහවල බැන්න නේද කියනකොට මේ වෙසක්පති බුදුරජාණන් වහන්සේට උපරිම කලනකමින් සත්පුරුෂකමින් ඔගොල්ලෝ සැලකුව වෙනවා මෙන්න මේ ඒ පටිඝසිත තරහ සිත මත කෙනෙක් දැන්නා කියලා සිහිගෙනකොට ඇතිගෙන අමනාපකම දැන්නා කියන අරමුණ විදර්ශනා කළ දුරු කරගන්න පුළුවන් නම් ඔගොල්ලෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ඉඳෙන මතක තබා ගන්න. දැනුම තියෙද්දි පටිඝේ නැති වෙන්න බැරුවට හරියන්නේ නැහැ. ඕගලන්ට දැනුමක් තියෙනවා. දැනලක් තියෙනවා. දැනපු කෙනක් ඉන්නවා. අනේ ඒකට මම තරහ ගන්න නැතුව හිතියට වැඩක් නැහැ කියලා හිතුවට පටිඝානුසය කියන එක නැති වෙලා නැහැ. දැන් මේ මානසිකාර බලෙන් තරහ නොගන හිතියට Tamanට තරහ ගන්න පුළුවන් දැනුම තියෙනවනේ. අද ඒ දැනුමට ඔබේ හැකියාව මත ඔබ තරහ නොගෙන හිතියට ඔබ දුබල දුබල වෙච්ච දවසට දැනුමක් එනකොට ඔබ තරහ යයි. යම් වෙලාවක ඔබට බැනුමක් නැති වුණා නම් බනින්නෙත් නැති වුණා නම් තරහ නැති වෙනවා. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? සක්කාය පිරිසිඳ දැක්කොත් බැනුම පිරිසිඳ දැක්කොත් කොහොමද අපි බැනුම පිරිසිඳ දකින්නේ? ඔබ බැන්නා කියලා කෙනෙක් හම්බ වෙනකොට බැනපු කෙනා කියලා පෙන්වන පුද්ගලයාගේ රූපය සම්පූර්ණ බලන්ද කොටස් 10 වශයෙන් අසුබනේ එහෙනම් දැන් බලන එකක Tamanට කෙලින්ම සිහි කරගන්න පුළුවන් නම් අර එක එක බලන්න ඕනෙත් නැහැ. ඒව එකින් එක බලන්නේ කයත් සිතින් ජීන් ජීවින් කරන්න බැරි අචේතනික වස්තුව කියන මේ නැති කරගන්න. යම් කෙනෙකු කෙනෙකුගේ මනස ශක්තිමත් නම් මට අහවල බැන්න කෙනෙක් කයකට බයින්න මලමිණියකට බයින්න බෑනේ එහෙනම් මේ කයකට බයින්න බෑ කියලා උත්තරේ ගන්න පුළුවන් නම් ඒ ශක්තිමත්. ඊට පස්සේ යාට නුවණක් එනවා එහෙනම් ඒ කය අසුරු කරගෙන පැවතුන ඒ සිතේ ඇතිවෙච්ච පටිඝ චේතනාව නිසා යම් වචනයක් පිට වුණා නම් ඔන්න දැන් කයට මුකුත් කරන්න බෑ. එයාට තේරුණා එහෙනම් බැන්න කියන සිංහිය වෙච්ච ඇටි පේනවා එතකොට. කයට මෙන්න තිබුණ නැත්තම් පටිඝ දැනපු බව කයට ආදේශ නොකළා නම් එහෙනම් ඒක උනේ කොහොමද? චිත්තජයසික ටික ඉබේම හෙලිගෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතේ යම් වෙලාවක පටිඝ චේතනාවක් තරහ චේතනාවක් ඇති වුණා නම් ඒ චේතනාව නිසා බණිනවා කියන වචී විඤ්ඤාත් රූපයක් හටගත්තා නම් ඒ චිත්ත නිරුද්ධ වෙනකොට ඒ රූපයක් නිරුද්ධ වෙන වචන ඉවරයි. අනේ දැන් ඒක අයසුර කරගෙන වෙන සිතක් පහළ වෙනවා නම් අර පටිග සිත නෑ නේද? තරහ ගන්න ශේෂ්ත්‍රයක් ඉතුරු වෙන්නේ නැති. දැන් ඕගොල්ලෝ තරහ ගන්නේ මලමිණියක් බඳු කයටද? දැන් ඒ කය එක්ක තරහ අරගෙන වැඩක් නෑ. මට දැන්නා කියලා කයට හිත යොමු කරලා ඇඟිලි දික් කළ පෙනල වැඩක් නෑ කියන එක තේරෙනවා. එහෙනම් දැනලා තියෙන වැරද්ද, දැනලා තියෙන වැරද්ද කරලා තියෙන මොකෙන්ද? හිතෙන්නේ. හිතේ තියෙන චේතනාවෙන්නේ. කය අහිංසකයි. කය තැඟිලි දික් කළ වැඩක් නැහැ. ඒ චේතනාව ඒ සිත තමයි එහෙනම් අල්ලගන්න වෙන්නේ. අනේ දැන් වෙන සිතක් හිතනකොට ඒ සිත නිරුද්ධ වෙලා නම් ඔබට ආපස්සට හැරලා තරහ පවත් ගන්න කෙනෙක් නැති වෙයි. මට මේ තරම් අහවලා ආදරේ කියලා ඔබට ආදරය කරන කෙනෙක් වෙන්න ඔබට ආදරය කරන මලමිණිය දැකලා තියෙනවද? මල මලමිණිය වලට ඔයගලට ආදරය කළ හැකිද? පුළුවන්. අතෝස්සන්ද ඕගලන්ට ආදරය කරන මලමිණි දැකලා තියෙනවද? මලමිණේකට කාටවත් ආදරය කරන්න බෑ. ඉතින් හැම ශරීරයක්ම නිබ්බඳුයි කියන එකයි කායගත සතියෙන් පෙන්නේ. එහෙනම් මේ කය ඇසුරු කරන ගන පවතින සිතේ යම් වෙලාවක ලෝභ සහගත නිමිත්තක් චේතනාවක් ඇති වුණා නම් ඒ ලෝභ සහගත සිතීම චේතනාවට මම ඔයාට කැමති ආදරය කියන වාග්වේදයක් ඇති වුණා නම් ඒ සිත දුද නිරුද්ධ වෙලා ඒ චේතනාව ඇති කරපු චේතනාවට විරුද්ධ වෙලා චේතනාව ඇති කරපු වචී විඤ්ඤාප්ති රූපයක් නිරුද්ධ වෙලා. කය දන්නේ නැහැ. Tamanta ආදරේ කියපු කෙනා අහුවෙන්නේ තේසේ කළා. ලෝභෙ හිතින් නැතිවි. කෙටියෙන් ගත්තාම කායගත සතිය බැලුවේ සත්‍ය පුද්ගලෙක් නෑ කියන්න නෙවෙයි ඒක අචින් අචේතනික අවිඥානික වස්තුවක් කියන මෙන්න ලබා ගන්නයි. ඒක මෙන්න ලබාගත්තේ මොකටද දෙවනුවට චිත්තචෛතසික ටික ප්‍රකට කරගන්නයි එහෙනම් නිබඳු කය අසුරු කරගෙන පවතින හිතේ තියෙන චේතනාව මතයි මේ කය සැලවීම වෙන්නේ මේ වචනේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ඕගොල්ලෝ කයේ අනාත්ම ස්වභාවය බලලා අචේතනික ස්වභාවය බලලා අනාත්ම අචේතනික කයේ පැවැත්ම වෙන්නේ හිතේ ක්‍රියාව නිසායි කියලා බලනකොට මේ නාම රූප දෙක ගැන ඕගොල්ලෝ නොනවොත් ඒ රූපය හෝ පුද්ගලයේ හිත සිතුවිලි ටික හෝ පුද්ගලයේ කියන දිට්ඨිය Taman කියලා හිටින්නේ නැහැ. දුර වෙනවා. කෙනෙකුට පුළුවන් නම් වැරදි වැරදි හරි එක දවසක් Tamanට සිහි වෙන සිහි වෙන අරමුණු සීතේක මෙන්න මේ ටික හිතන්න. ඔයගලන්ට පුදුමාකාර දැක්මක් ඇති වෙයි. ඒ කාන්තෙන් මේ ඇස් දෙක පිරිසිදු වෙනවමයි. කළා බලන්න. යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේව නිර්මල විදිහට පූජා කරන්න අවස්ථාව හම්බ වෙනවා Tamanටම සහේතුකව. කවුරුත් කිව්වට නෙමෙයි. ඕගොල්ලන්ට තරහ ඇති වෙච්ච එක අරමුණක් විදර්ශනා කරන්න. තරහ පවතින එක පුද්ගලයෙක් විදර්ශනා කරගන්න. එක තරහක් විදර්ශනා කරගන්න. එහෙම බැනපු තරහ තියෙන එක පුද්ගලයා අයින් වුණාම මේ පටිගය අයින් වෙන හැටි තරහව අයින් වෙන හැටි ඔයගලන්ට පෙනේ එපමණකින් ඔයගොල්ලෝ මේ සාසන යමක් කළා බුදුහාමුදුරුවෝ යමක් කළා වෙනවා කිමතුනි අපි ඔබ ඔබත් මම දුක් විඳින්නේ ඔබගේ මගේ තියෙන පෞද්ගලික කෙලෙස් වලට මේ සසර අපේ බැඳීම අපේ තණ්හාව අපිට ගෙවා ගන්න බැරුව නමුත් බෝසතාණන් වහන්සේලා සතර දුක් විඳින්නේ Taman නිසා නෙමෙයි මම මතක් කරලා තියෙනවා සුමේද තාපසයගේ කාලේ හතරපද ගාතාවක් අහලා හතරපද ගාතාවක් අහලා නිවන් දකින්න පුළුවන්කම තිබුණා ඒ තරම් හැකියාවක් තිබුණත් අත්තටපත් නිවන්පත අතහැරියේ බණ කියන බණ අහන ඔබ සාචිනෙන් කරුණාවෙන් එක එක සත්‍යයක් හරි සසරින් එතර කළා මිසක මම එතර වෙන්නේ නැහැ කියන මහා කරුණාවෙන් අනේ ඒසා කරුණා ගුණයකින් යුක්තව කූරු කටකෝ තියුණු දුක් වේදනා වංගින්දකින් ආර්මේ ධම්ම පුරලා බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච මගේ බුදුරජාණන් වහන්සේගේ අහිංසක එක බලාපොරොත්තුවක් අපිට ඉෂ්ට කළ දෙන්න පුළුවන් නම් ඔබ හරි මම හරි සතරෙන් මිදුණොත් මෙතන මාවතකට ආවෝ ඒ මගේ බුදුරජාණන් වහන්සේගේ අහිංසක එක බලාපොරොත්තුවක් ඉෂ්ට කළ දුනා වෙනවා. උන්වහන්සේ පාරමී පිළිය එක සත්‍යයේ කෝ සතරෙන් ඈතර කරන්න තියෙයි නම් කියලා. අන්න ඒ බලාපොරොත්තුව ඉෂ්ට කළ දෙන විදිහට ඔබට ඔබේ හිත කය වචනය හදා ගන්න පුළුවන් නම් මෙන්න මේ සක්කාය දුරු වෙන රාග දේශ මොහ දුරු වෙන විදිහට එක අරමුණක් දෙකක් මේ වෙතත් තියෙන්නේ කරන්න පුළුවන් නම් ඔබ නියම බෞද්ධයෙක් විදිහට මේ වෙතත් පොය සමරුදු කෙනා වෙනවා ඔබ නියම විදිහට බුදුරජාණන් වහන්සේ පූජා කළ කෙනා වෙනවා ඒ නිසා මතක් කරනවා මෙන්න මේ පෙන්වපු ධර්මයේ මේට වඩා ගොඩාක් ගැඹුරට යනවා ඒකට තම මහන්සි වෙන්න ඕනේ නැහැ සරල තැනින් පටන් ගන්න අනුක්‍රමෙන් ධර්මයේ විසින් ඔබ ටිකෙන් ටික ගැඹුරට ගෙනියයි. හැබැයි මතක් කරනවා එකක්. ඔබ කය ගැන බැලුවා කියලා නොබලා හිත චිත්විලි ගැන හිතන්නවත් එපා වචන ගොඩක් ඔබට ගොඩ ගැහේ ගොඩ නැගෙයි. නමුත් ඔබ හිතේ චිත්විලි අනිත් දකින්න එක වෙන්නේ නැහැ. කය ඔබ බලන්න කය ඔබ බලපු පමණකින් දෙලෙස් ගෙවෙන්නේ නැහැ. සිත ඔබට බලන්නත් බෑ. කය බලුවමනකින් හිත ගෙවෙන්නේ කෙලෙස් ගෙවෙන්නේ නැහැ. මේ ධර්මතා දෙක අනුපිළිවෙල වැඩෙන්න ඕනේ. කයේ අනාත්ම ස්වභාවය, අචේතනික ස්වභාවය, මලමිණියකට බඳු ස්වභාවය ඔප්පු කරගන්නයි කය ගැන බැලුවේ කායානුපස්සනාවෙන් වෙන්නේ කරන්නේ උන්ෝය අර්ථයයි. ඊට පස්සේ ඔබට කයෙන් මේ කටයුතු කරන්න බැින මේ කටයුතු කළේ කොහොමද කියන ප්‍රශ්නෙට පිළිතුරු සපයමින් තමයි ඔබට චිත්තචෛතසික පිළිබඳව යම් අවබෝධයක් දැක්මක් ඇති වෙන්නේ ඒකද කුසල් සිත්කින් අකුසල් සිත්කින් කීම් කිරීම කියන කටයුතු කෙරෙන්නේ කොහොමද කියන එක ධර්මයේ පෙන්නනවා කය අනාත්මයි කය ඇසුරු කරගෙන පවතින සිටී ඇතිවෙන චේතනාව මත වචන පිට කරනවා සිතත් ඉවරයි වචන ඉවරයි එතකොට ඔබ කයට මැනෙන්නේ නැත්නම් සිත අනිත්‍ය බව කියනවා කියන ඒ ක්‍රියාවේ අනිත්‍යය තේනවා ඔබට සිතී අනිත්‍ය සිතින් කරන ක්‍රියාවේ අනිත්‍ය ඔබට කොච්චර කෙරුවත් වෙන්නේ නැහැ කය ආත්ම වෙනතාවක් මොකද ඒ ටික ගැට ගන්න ඔබ කයට කියන්නේ අර පුද්ගලයානේ දැන්නේ කියලා කයට ඇඟිල්ල දික් කරනවාමයි කායගත සතිය වැඩුවොත් කය අනාත්මයි මලමියක්මයි උපන්දු කයට කොහොමද මේ වාග්වේදී උනේ චිත්තත් සිටියේ තියෙන චේතන හම්බික්වේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වාචය මනස මහණෙනි මම චේතනාව කර්මය කියලා කියනවා සිතින් හිත ළමයි හිතන්නේ සිතින් හිත ළමයි කියන්නේ සිතින් හිත ළමයි කරන්නේ එහෙනම් මේ කියන කරන දේ ආරම්භය අභ්‍යන්තරයේ ඉඳලා එළියට ඇවිල්ලා මිසක එළියේ ඉඳලා මිසක කියන කරන කෙනෙක් ඉඳලා තියෙන්නේ නෑ. ඒ ටික ප්‍රකට වෙන්නේ, පෙනෙන්නේ, දැනෙන්නේ ඔබට කයේ අනාත්ම ස්වභාවය දැනගත්තාමයි. ඒ අනාත්ම ස්වභාවයක ඔබව පිහිටවන්න පත් කරන්නයි කායගත සතිය තියෙන්නේ. ඒක දැක්කම ඔන්න කය පුද්ගලයෙක් කියන මෙන්න අතහැරෙනවා. ඒ කය අසුරු කරගෙන පවතින සිටියේ තියෙන චේතනාවෙන් හිතන කියන කරන දේ ඒ කියන කරන දේ නම් කරනවා විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති රූප වචී විඤ්ඤාප්ති රූප කියලා ඒ සිද්ධාන්ත දෙක ඔබට පැහැදිලි වෙනකොට ඒ සිත නිරුද්ධ වෙනකොට ඒ සිතේ චේතනාව නිරුද්ධ වෙනකොට ඒ චේතනාව නිසා සියපු කරපු ධර්මතාවයත් නිරුද්ධයි කියන නෝන ඔබට එනකොට ඔබට ඉතුරු වෙන්නේ කියන කරන පුද්ගලයෝ ඔබට ඉතුරු වෙන්නේ නැහැ සක්කාය අරබය දිට්ඨිය ඔබට තියෙනවා දර්ශනයක් සක්කාය රූපයක් තියෙනවා නම් මේ මේ ධර්මයයි ආහාරපත්යෙන් හටගෙන ආහාර නැති වෙනවා ඒ කය ඇසුරු කරගෙන අරමුණක් විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් හිතන්න පුළුවන් කම ඇති වෙනවා නම් හිතක ස්පර්ශය කියන ධර්මතාවයේ තුනයි ඒ විඳින්න හඳුනන්න හිතන්න පුළුවන් කම ඇති වෙන්නේ යම් දැනගැනීමක් පිටක් ඇති වෙනවා නම් ඒ මලමිණියක් බඳු රූපයක් ඒ රූපයේ ඇසුරු කරගෙන පවතින සිතේ උපන්න නාම ධර්මත් කියන දෙක නිසායි සිත පවතින්නේ. නාම රූප නිසා විඥානය පවතින්නේ කියන නුවණක් ඔබට ඇති වෙනවා මේ ධර්මතාව ටික දකිනකොට. හැබැයි ඔබ කයට ගැට ගැහුවොත් ඔබ කයත් ආත්මයි ඒ කයෙන් කරන, සිතින් කරවන, චේතනාවෙන් කරන ක්‍රියාදාම ටිකත් ඔබට ආත්ම වෙනවා. ඒ නිසා මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් ඔය නැත්තම් ඔය විදිහට අපි මේ නාම රූප දෙක ඇත්ත දැක්ක යුතුමයි. ඕක කොච්චර අපේ ජීවිතයට අවශ්‍යද බුදුජන් වහන්සේ පෙන්නනවා. ඇඳගෙන ඉන්න ඇඳුමට ගෙනගත්තොත් අනිත් දේවල් ගැන බලන්න උත්සාහවත් නොවි අන්තිම නිවන් උත්සාහවත් වෙනවා වගේ ආයුධ පහරක් වැදුනොත් අනිත් හැම දෙයක්ම නොබලා ඒ ආයුධ පහරට ප්‍රතිකර්ම කරගන්න උත්සාහවත් වෙනවා වගේ ඊටත් වඩා වැඩිතර උත්සාහයක් යොදා ගන්න පස්සාදිති දුරුදුර ඔබට පුළුවන් නම් චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතා ඔබ බොහෝ කල් සිට කිව්වා ඔකලා උදේවල් අහවලාට මෙහෙම කිව්වා අහවලාට මෙහෙම කළා කියලා පෙන්නකොට ඒ තමන් කිව්වා ඌ කළා ඌ කියන තැනක තියෙන අරමුණ මෙනෙහි කරන්න. තමන්වත් මෙනෙහි කරන්න. මේ කය අචේතනික වස්තුවක් මලමිනියක් මේ කයට මුකුත් තේරෙන්නේ නැහැ. මේ කය ඇතුළු කරගෙන පවතින හිතට මේ ඉදිරියෙන් පෙනෙන රූප නිමිත්ත හිතෙන් ගන්නවා. මේ කය පැත්තකම තියෙන. ඒ රූප නිමිත්ත හිතෙන්ම හඳුනගෙන මේ මිනිස්සු ඉන්නවා නේද කියලා හිතෙන්ම හිතනවා. හිතලා ඒ හිතෙන්ම මේ මිනිස්යන්ට මෙහෙම කියන්න ඕනේ කියලා චේතනාවක් ඇති කරන ඒ චේතනාව නිසා මේ වාග්වේදයක් ඇති කරනවා. කය නිකම් නිකම් උපකාරක ධර්මයක්. නමුත් මලමිණියක් බඳු කය ඇසුරු කරගෙන පවතින හිතෙන් අරමුණ දැනගෙන ඒ මත චේතනා පහල කළා මේ වශී විඤ්ඤාති රූපේ පිට කරනවා ඒ චේතනාව නිසා ඒ සිද්ධිය නොදකොත් නොදකිනකොට මේ නාම රූප දෙක නොදකිනකොට මම කියනවා මම කතා කරනවා කියන දික්තියක් ඇවිල්ලා ඇති මෙතනම මේ රූපියත් ඒ රූපිය අතුරු කරන පෞද්ගල සිතින් කරන ක්‍රියාවලියක් මෙනෙහි කරන දරු මම කතා කරනවා කියන අදහසක් ඇති වෙනවා. ඔය විදිහටම පරසත්තනම්ව පරපුද්ගලනම්ව අනිත් තැනක තියෙන රූපී අචේතනික බවත් ඒ අචේතනික කය අසුදු කරගෙන පවතින සිතේ අරමුණක් දැනගෙන මෙහෙම කියන්න ඕන කියන චේතනස වචන පිට වෙනව නේද කියන එක නොදන්නා කම නිසා ඒ නාම රූප දෙකේ තව සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන්නේ දිට්ඨියකට කියලා ඇති. ඉතින් මේ නාම රූප දෙක නොදන්නා කම නිසා මම මගේ මගේ ආත්මය කියන වටපිටාවක් අපිට හැදිලා තියෙන්නේ. අවිද්‍යාවපත්. ඉතින් මෙන්න මේ ටික දුරු වෙන්න බලා ගන්න පුළුවන් නම් මේ පිළිබඳව ඒ එක්කම ගැටි ගැටි ගැටි ගැටි හිතියොත් ඒකාන්තයෙන් මේ ඇත්ත තේනවමයි. මේ ඇත්ත දැක්කොත් අනන්ත පරිමාණ දුක් සහගත සංසාර ගමනම නිනා කරගන්න පුළුවනි. ඒ තමයි මගේ බුදුරජාණන් වහන්සේට ඉස්වරම සද්ධාවෙන් පූජා කළ පූජාව. අද අපිට පුළුවන් නම් මේ වෙසක් පොයට මගේ ජීවිත පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේට කරන් පුළුවන් ඉහළම කල්ලන කමින් පූජා කළ සත්කාර කළ බව කියන එකත් මේ පිටුට මතක් කරනවා. ඉතින් මේ දේශනාව හොඳට අහන්න. අහලා නිකන් ඉන්න එපා. ඇත්තටම හිතන්න ටිකක්. ඔබලන්ට බැන්නා ගැහුවා නින්දා කළා කියලා සිහිවෙන හැම අරමුණකම අපිට පෙන්වන්නේ කයක් ඔය සතිපට්ඨාන කායගත සතිය නිම්ම කරගන්න මේ සතිපට්ඨාන වඩන්න කියන්නේ මෙන්න මේ අර්ථයටයි කියන ටික දැනගත්තාම ඉතුරු ටික ඔයගලන්ට පහසුයි හරි එකම එක දවසක් උදේ ඉඳන් හවස වෙනකම් පැත්තකට ගිහිල්ලා Tamanට දැනපු ගහපු නැත්නම් ඇසුරු කරන්න පුළුවන් වෙච්ච සිහි වෙන සිහි වෙන මිනිස්සු. ඔන්න ඔය විදිහට මෙනෙහි කර කර එක දවසක් පුළුවන් නම් ඉන්න. මේ වගේන සිහි කරන්න කියන්න පුළුවන් සමන්ව. එක දවසක් සිහි කරන්න හැබැයි සැබෑවට නම්. කයේ අනාත්ම අචේතනික අචිත්තක ස්වභාවය පිහිටලා. ඒ බඳු කය ඇතුළු කරගෙන සිතෙන් කරන ක්‍රියාදාම වල ටික සිහි කරන්නේ. ඔබ ගෙදර එන්න හවසට ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් අරගෙන මිසක කාලකන්ණි ජීවිතයක් අරගෙන නෙමෙයි. මේක කළා බලන්න ඕන. මේක මොනතරම් පහේතුකද කියන එකත් මෙහෙම නොවි වෙනවද කියන එක තමන් තමන්ගෙන්ම වුණ කළ බලන්න. තමන්ට මෙනෙහි කළ ගත හැකි මේ ටික. ඒ නිසා හැම දිනකටම මතක් කරනවා මේ දේශනාව මේ ඉමක් හොනක් පරස්ස රත්න තියනවරාග්‍රේ දුක්ඛාගත සංසාරෙන් අකමැලිලා මේ ජීවිතයේදී මුතුන් තමන්ගේ නිවීම මිදීම හදාගන්න හැම දිනාටම ශක්තියක් සම හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න. පින්වතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු හැම දිනාම ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තුනම් පරං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ධර්මානුශාසනාවක වූ දේශකයන් වහන්සේ ගලෙන් බිඳුරව මුරියාකාරවල ලබනෝරුව ආගමිසේනාස්නේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩබල සුදස්සන ස්වාමින් වහන්සේ Thank you.